මේ වගේ මඩ ගහලා දේශපාලනය විනාශ කරන්න පුළුවන් කමක් නැහැ කාගේවත්. කවුරුවත් හිතනවා නම් බොරු චෝදනා ඉදිරිපත් කරලා මේ අයට මේ ආකාරයෙන් කටයුතු කරන්න මම හිතනවා ඒක ඒතරම් හොඳ කාර්යයක් නෙවෙයි. රජයක තියෙන දුර්වලකම පේනෝ මිසක් ශක්තිමත් රජයක ලක්ෂණ පෙන්වන්නේ නැහැ. ඒකයි මට පේන්නේ. මොකද අද සියලු දේ කෙරෙන්නේ ව්‍යවස්ථා වෙනස්කම් වුණත් බැලුවොත් මට පේනවා මේ එක නමක් වචා තමයි මේ ව්‍යවස්ථා හිතන් වෙනස් වෙන්නේ. හොඳට බලා බැලුවොත් ආම්ඳුරනේ මේ හැම පැත්තම කවර් කරලා තියෙන්නේ. වයස 32 45 කරනවා. තුම්ප ඕන තරම් ඉල්ලන්න පුළුවන් කියන එක දෙක කරනවා. ඉතින් මේක හොඳයි. ඒක පැත්තේ. මේක මට ගැටලුවක් නැහැ. මොකද මම අවුරුදු 9ක් ආම්ඳුරනේ අවංකව වැඩ කළා තියෙනවා. කාටවත් නැහැ කියන්න බෑ.